මම තව එකක් කියන්නම් ඔන්න කය ලෙඩ වෙනවා. දැන් ඔන්න මම ධර්මයේ නෙමෙයි ඈ. මම ධර්මයේ නෙමෙයි කියලා කියන අය දන්නවද? ධර්මයේ තමයි මේ කියන්නේ. ධර්මයේ නෙමෙයි කියන අය දන්නවද? ධර්මයේ කියලා අර රිංග ගන්න වචන ටික තියෙනවා. පංච උපාදාන කන්ද පටිසමුප්පාද ධාතු නැමෙනවා මේ වචන රිංග ගන්න ඒවට ඒව ඕනේ නේ. ඒව ඕනේ නිසා මේ මම එහෙම කියන්නේ. දැන් ඒවට රිංග කරගෙන ඉන්නේ අර ධර්මයේ කියලා රිංග ගත්ත ටිකක් තියෙනවානේ. ඒකට යන්න තියෙනවා මේ කියන්නේ. උදාහරණයක් එක්ක මේ කොහොමද? දැන් අපි හිතමු මන මනසට අරමුණක් කියනවා. ඒක හිතමු අරමුණත් එක්ක ඉතින්. නැගුණ අපි හිතමුකෝ මේ කියන කාරණාව. දැන් මම කියන දැන් මම කියපු උදාහරණයක් එක්කම හිතන්නකෝ. මේ මොකද්ද මේ දැන් ඔන්න බණ අහනකොට මම කලින් කිව්වනේ නැමිලා බණ අහන්න ඕනේ කියලා. මම කලින් කිව්වනේ නැමිලා බණ අහන්න ඕනේ කියලා. හරි. දැන් නැමිලා බණ අහන්න ඕනේ කියලා හිතෙනවා. දැන් නැමිලා බණහන් මේක හිතන රාගයේ හිතන එක දේශයේ හිතන එකටත් අනිත් අයත් එක්ක ගැටෙන එකටත් තව කෙනෙක්ගේ අඩුවක් හිතන එකටත් හැම එකටම මේක හිතන්නේ මම මේ උපමාව උදාහරණයක්ම පෙන්නන්නම් දැන් ධර්මය අහනකොට හිතනවා ආ ස්වාමීන් වහන්සේ කිව්වා නැමිලා අහන්න ඕනේ කල්‍යාණ මිත්‍රට නැමීච් එකවත් තියෙන්න ඕනේ කියලා දැන් අරමුණක් එක ඉන්නවනේ. දැන් ඒ එක ඒ එක විඳවනවනේ. ඒකනේ අපි ඉන්නේ. අර අර විඳවනවා කියන්නේ පංච පාස්කන්ධ විඳීම හිතන්න එපා. ඒ ධර්මෙ නෙමෙයි ඈ. ඒක හැම ගන්න එපා. අරගෙන මෙන්න නිකම් අපරාධ නෙමෙයි කියලා කියන්න හදන දේ අනුගත වෙන්න නැති වෙන්නේ නේ. ඒක මුකුත් හිතන්න එපා. දැන් අපි දැන් ඒ ඒක එක්කනේ දින්නේ. දැන් ඔබ මේ මං කියන එක අහගෙන ඉඳි හිතනවා කියන්නේ ඔබ ඒක දැන් ඒක එක්කද නැද්ද ඉන්නේ? තමා ඊදිලා තියෙන ඒක එක්කද නැද්ද? ඒක එක්කනේ. හරි. දැන් ඒක එක්ක නේදුනේ. දැන් මං අහන ප්‍රශ්නය. සීනි පැන් රහයි කියලා කියවනෝනේ. අර අරමුණ දැන් මොකද ස්වාමීන් වහන්සේ කල්ලාන මිතර නැමෙන්න ඕන කිව්ව අරමුණ. දැන් එහෙමයක් ආවනේ. ඒක ඒ අරමුණ අරමුණක් නේ. මං කලින් මම කලින් කිව්ව එක නේද ඒක? දැන් මම කලින් කිව්ව එකක් නම් ඒක ඒ එක එක්කනම් හිතේම හිටියේ හිතනකොට අපේ වෙලානේ අපේ වෙලාද නැද්ද අපේ වෙලා දැන් මං අහනවා අරමුණ එක්කනේ මම කියපු අරමුණ එක්කනේ මේ හිටියේ වෙන එකක් එක්ක නෙමෙයිනේ හරි දැන් ඒ කියපු අරමුණ මම කියප ගන්න මට කියලා දෙන්න බලන්න කෝ තම තමන් කියලා ඒ යෙදෙන අවස්ථාවේ මනසට අරමුණක් ඇවිදලා ඔබලා දැන් හිතනවා මේ නැමෙන්න ඕන කල්යන්න මිත්‍රට නැමිලා අහන්න කියලා හිතෙනවා. දැන් මේක අහන්නේ ඒක හිතෙනවා. දැන් ඒකත් එක්ක නෙබලා ඉන්නේ. තම තමන් ඉන්නේ. හරි. දැන් ඒකත් එක්ක ඉන්නකොට මොකද වෙලා තියෙන්නේ? ඒකත් එක්ක ඉන්නකොට තමන් ඉන්නේ ඒකනේ වෙන කොහොමවත් නැහැනේ. වෙන කොහොමවත් නැහැ. දැන් ඒක කිව්වේ මමනේ. ඒ කරුණ කල්යන්න මිත්‍රට නැමෙන්න ඕන කියලා. හරි. දැන් ඒක මමනේ කිව්වේ. දැන් ඒක එක්ක නෙබලා හිටි. මං අහන්නේ ඒ දැන් හිට මං කියව එකකනේ හිටි. දැන් ඒක මං කියව එකක් නම් මම කියපු කාරණාවන දැන් ඒ කාරණාව අයිති මටනේ දැන් කෝ යන්න. ඒ ඉදිච්ච තැන කෝ තම තමන් කෝ. ගත් එක වැරදිද නැද්ද? තම තමන් කියලා ගත් එක වැරදිද නැද්ද? තම තමන් කියලා ගත් එක වැරදි නේ. ඉතින් ඒක මම කියව එකන්නේ. දැන් මම කියව එක කියන්නේ කොහොමද කවුරුත් අහන්නේ නැතුව? දැන් මේ මේ කැමරාවක් මේ රෙකෝඩරයක් කිව්වද මේ අනුන්දසුවනන්ද ඔන්න ඔහොම එකක් කිව්වා. කියලා එහෙම එකක් කිව්වද කොහේ හරි? නැත්නම් ඔබම දෙකම යන්නේ. දැන් ඔබ කියලා ඒ දුන්නේ නැත්නම් මං කියපුවර කලින් විතර නැමෙන්න ඕන කිව්ව අරමුණ කො කො මොකද්ද අරමුණ? කොහෙද ඒක කියලා තියෙන්නේ? Tamanට කියන කාරණා වෙදීම වැරදි නම් එතකොට අරමුණ කවුද කියන්නේ? මේ මල් පෝච්චයක් කියනවද? ඩීස් එකක් කියනවද? නැත්නම් මොකද්ද කියන්නේ? ඒකක් ලැබ ගන්නත් බෑනේ. දැන් මොකකින් අයින් වුණාද මොකක ලැබ ගත්තද? මොකකින් අයින් වුණාද මොකක ලැබ ගත්තද? කවුද නැති වුණේ කවුද ඉන්නේ? කතාව නෑනේ. කතාව නෑ. මම ওই උදාහරණ උපමා ටිකක් කිව්වේ. උදාහරණ උපමා ටික. ඒක හිතවන්න ඕනකමට ඔන්න පස්සේ පංචපාස්කන්ධ පටිසමුපාද කරුණු ටික කියලා දෙන්න පුළුවන් හිතවන්න තව ටිකක්. දැන් මේ ජීවිතය අත්දැකීම අර මොකුත් හිතන්න එපා. ඔන්න ඕකත් එක්ක ජීවිතය හැම එකම හිතන්න. එතකොට හිතන්න ඕන තැනක් ආපු දනදී අන්න අර කිව්ව කාරණා පංචපාස්කන්ධ පටිසමුපාද කියන කරුණු එක පැහැදිලි කරලා දෙන්න. හැබැයි ওই හිතීම යෙදෙන්න ඕනේ. ওই හිතීම යෙදෙන්නේ නැතුව අරවා ඉතින් කොච්චර කතා කරද්ද වැඩක් තියනවද? වැඩක් නැහැ නේ. ඒවත්තම අරමුණක් නැද්ද? පංච පාස්කන්ධ ගැන ඕන කියලා දෙනවා. පංච පාස්කන්ධ ගැන කියලා දෙන එක මොකද්ද දැන් අහුණාට පස්සේ අරමුණක්ද නැද්ද? අරමුණක්. ඉතින් ඒ අරමුණත් එක්ක නින්නේ. ඒ අරමුණත් එක්ක නේද? ඉතින් ඒ අරමුණත් එක්ක හිටියත් එකයි රාග අරමුණත් එක්ක හිටියත් එකයි. ප්‍රශ්නේ තියෙන්නේ රාග අරමුණක් එක්ක හිටිය අකුසල් රස වෙලා නිර යනවා. අර අරමුණත් එක්ක හිටියම ඉතින් ඕනනම් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. එච්චරයි වෙන්නේ. මොනසු ලෝකේ යන්න පුළුවන්. එතනින් හැදයක් වෙනවද? නැහැ එතනින් හැදයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම අරමුණක් හිතට ගන්න නැතුව වෙන්නට ඕනේ. එහෙනම් ওই චින්තනය මෙහෙවන්නට ඕනේ. මම මේ සරල උපමාවක් එක්ක ඔබට මේ එතනින් හැමම කියලා දෙන්නේ නැහැ. සරල උපමාවක් එක්ක මේ ඊතර වෙන ධර්මයක් පෙන්වන්න. දැන් මොකකින් දැන් සීනි වලින් ඊතර වුණාද? නැහැ. සීනි වලින් ඊතර වුණේ නැහැ. සීනි වලින් ඊතර වෙනවා සීනි තියෙන්නෝ නැන්නේ. සීනි තිබ්බේ නැද්ද ඒකවල? දැන් තමා එදුන් නැත්නම් කාටද සීනි තිබ්බේ? තමා එදුන් නැත්නම් සීනි තිබ්බේ කාටද? පැන්ටයි කියලා. තිබ්බද? තිබ්බේ නැද්ද එතකොට? එහෙනම් මොකද්ද පැන්ටාගල වින්දේ? තිබ්බේ නැති දෙයක්ද වින්දේ? ඔය කතා එකක්වත් එන්නේ මේක පින්වතුනි ඥානයක් යන වැඩ පිළිලා බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ මේක මේ අසාමාන්‍ය ධර්මයක්. ඉතින් මේ ඇතරම මේ ධර්මයට කෙනෙකුට යොමු වෙන්න පුළුවන් නම් අර අර මුල් කියපු ටික ඕනේ. නැත්තම් පින්වතුනි මොකද දන්නවද වෙන්නේ? අර තම්බය ඇති වෙලා සැහැසිකම ඇති වෙලා අවසානයේදී ආරිපවාදත් කරගෙන ඒ අවසානයේ දක්වාම ආය නිරේටම යනවා ආය කවදාවත් බේරන්න බැරි වෙනවා. ඒ නිසා හරීම පරිස්සම් වෙන්නට ඕනේ ධර්මයත් එක්ක. ධර්මයත් එක්ක කතාවක් වෙනවනේ ගින්න පොඩි කියලා හිතන්නේ. ඊළඟට සර්පය පොඩි කියලා හිතන්න එපා කියනවානේ. ඒ වගේම තමයි ධර්මයක් කියනවා නම් ඒ ධර්මයත් එක්කත් ඔක බලන්න ඕන. පොඩ්ඩක්වත් මේ මේ ලෝකයේ පින්වතුනි වටිනාම අසාමාන්‍යම දේ බුදුරන් වහන්සේගේ ධර්මය. එතනින් එහා දෙයක් නැහැ. එහෙම කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙනවා නම් එයාට පින්වතුනි අර අර ජීවිතේ කිසි දෙයක් එක හිත හිතා සංවර වෙනවා. දැඩි වෙන්නේ නැතුව. සැහැසි වෙන්නේ නැතුව. එහෙම වුණොත් විතරයි එයාට මේ ධර්මයට අනුගත වෙන්න පුළුවන්. නැත්තම් බෑ. නැත්තම් පින්වතුනි අර අන්නේ තීර්ථකයෝ කරපු දේ විතරයි කරන්නේ. අන්නේ තීර්ථකයෝ කියන්නේ රෙදි නැතු පිටව කට්ටියක් නෙමෙයි. අපට අන්නේ තීර්ථකයෝ මතක් වෙන රෙදි නැතු පිටව කට්ටියකුයි අර මොකද උත් සමාදන් වෙලා හිටපු කට්ටියක් කියලා එහෙමනේ මතක් වෙන්නේ ගඟේ ගිලින කට්ටිය. නෑ නෑ නෑ. එයාලත් අන්නේ තීර්ථකයෝ තමයි. එයාලත් එයාලා ශ්‍රේෂ්ඨයි ඊට වඩා මොකද හේතුව එයාලා මොකකට අනුගත වෙලා ඉන්නේ. නිර්යන එක වෙනම එකක්. ඒ ඒ සමාධිගතියත් එක්ක අනුගත වෙලා ඉන්නේ. ඊට එහා ගියපු ප්‍රතිපදා පෙන්න පන්නේ තීර්ථක ඉන්නවා. අද කතා කරා බොජ්ජංග ගැන පංච නීවරණ ප්‍රහාණිය මේ ඒව අනිත්‍ය කරනවා. අනිත්‍ය කරන්නේ. ඇත්තරම. ඊතර වෙන්නේ. ඒක ලැබ ගන්නවා. අර මම කියලා ගන්න එක වැරදි, මගේ කියලා ගන්න එක වැරදි කියන එක හරිනේ. ඒක හරි නැද්ද? ඒක හරි. ඒක ලැග් ගන්න නැද්ද? ඒක ලැග් ගන්න. ඊතර වෙන්නේ. දැන් අර මම කියපු ක්‍රමයට හොඳට ඊතර බලන්න. මොකකද ලැග් ගන්න තියෙන්නේ? මොකකින්ද ඊතර වෙන්න තියෙන්නේ? සීනි පැණි රහයිද? නැද්ද? ලැක ගන්න තියනවද? එතර වෙන තියනවද? කතාව නෑ. අරමුණු එක්කත් ඔක හිතන්න. මුළු ජීවිතේම ඔක හොඳට හිතන්න. මේ හිතන්න ඇත්තක් හම්බුනහම වැදගත් නම් එයා හිතනවා. ජීවිතේ සම්පූර්ණ ඒකත් එක්ක හිතනවා. නැත්තම් කන එකද වැදගත්? ඕක හිතන එකද? තමන් හිත හිතා බලන්න. තමන් හිතලා තේරුම් ගන්න කන එකද වැදගත්? ඕක හිතන එකද? නිදින එකද වැදගත්? ඕක හිතන එකද? නාන එකද වැදගත්? ඕක හිතන එකද? තමන් හිතලා බලන්න ජීවිතේ වැදගත් කන එක නම් කන්න. හරි. වැදගත් දෙන්නේ. නාන එක නම් නාන්න හරි. වැදගත් දෙන්නේ. හැබැයි ජීවිතේ වැදගත් මේක නම් අරවා යෙදෙද්දිත් ඒකම ජීවිතේනේ. බාහ්‍ය දාරුචීරිය එනවා පයි බුදුරණවහන්සේ හොයාගෙන ඇවිදිලා බුදුරණවහන්සේව දැක්කහම කකුලේ මඩද වෙහෙසයිද ඊළඟට අපහසුයිද කිසි දෙයක් වෙනවද නැහැ මොකුත් නැහැ ඕනකම උපරිම ඕනකම අනාථ පින්ඩික යනවා සුදත්ත ඕනකම රෑ මේ ඇහැරලා යන්නේ. ඕනකම තියෙන කෙනාට බාහිර දේවල් කියන එක නෙමෙයි එක ධර්මයේ. ඒක දැනෙන්නට ඕනේ. දැනුණා නම් හිතනවා. අනික් එක මොන්න දෙයක් එක්ක දැඟලුවත් පින්වතුනි මේක එක මූලික වැදගත් සම්පූර්ණයම වෙලා වෙන්නත් ඕනේ. ඒ විතරකුත් නෙමෙයි. අර විදිහට තම්බේ මානෙය, දැඩිකම, සැහැසිකම අයින් වෙන්නත් ඕනේ. ඒ ඔක්කොම අයින් වෙලා කියන කාරණාවට අනුගත වීම සිදුවිය යුතුයි, අනුගත වෙන්න ඕනේ කියලා හිතිය යුතුයි නෙමෙයි. හිතන්නට ඕනැත්තේ අනුගත වෙන්න වෙන අවස්ථාව නැති තැනදී. අනුගත වෙන්න ඕන තැනදී අනුගත වෙන්නට ඕනේ. අනුගත වෙන්න අවස්ථාවක් නැති තැනදී අනුගත වීම සඳහා කටයුත්ත හිත හිතා කරන්නට ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ මම ඇත්තරම මේ මේ මේ විදි ධර්ම දේශනාවක් කරේ මම හිතන්නේ මේ අහන පිරිස එවැනි පිරිසක් කියලා දැනගන්න ලැබිච්ච නිසා ටිකක් වැදගත් වෙන කියන්නේ ගැඹුරු ධර්ම පරයයකට යා යුතු වෙන විදිහ වැඩපිළිවෙලයි ඒ වැඩපිළිවෙලට අනුගත වෙනකොට අනුගත වීමයි ඒකට අවශ්‍ය බාහිර උපකාර ඒක විය යුතු විදිහ සහ ඒ ප්‍රතිපදාව පිළිබඳව ඉතින් ඒ නිසා ඔබ හොඳට කල්පනා කරලා තේරුම් ගන්න ධර්මයකට කොහොමද යොමු විය යුත්තේ කියන එක. අදුම තරමේ ඉස්කෝලේ උගන්වන විෂයකට තරම්වත් වැදගත්කමක් ධර්මයට Taman දෙනවද නැද්ද කියලා හිතලා බලන්න. ඉස්කෝලේ අලුතින් පාඩමක් එක නිකන් නෙමෙයි ගණන් වගේ දෙයක්. අලුත් විෂයක් උගන්වනකොට ඒකට කොහොම අවධානයක් දෙනවද අපි අනිත් හදපු හිතන්නේ නැතුව. ඒකට එච්චර අවධානයක් දෙද්දි ඇයි ධර්මයකට අපි අසුචි දාන්නේ? අසුචි. නැත්නම් අපිට වැදගත් කියලා හිතුණාට ඉතින් ඒ වැදගත් කියලා හිතෙන කාරණාව යෙදිච්ච එක වැරදිනේ. ඒ නිසා එතෙන්ද යෙදෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා මේ පියද දුන්න කරුණ ටිකත් උපකාර කරගන්නවා.